ඊළඟට තවත් ලස්සන එකක් අතිසාර දිට්ඨියා සෝ සමත්තා සමත්තෝ මානේන මත්තෝ පරිපුන්න මානී සයමේව සාමං මනසා බිසිත්තෝ දිට්ඨිහි සාතස්ස තතහ සමත්තා ඊළඟ කාරණාව වන්න එකත් බලන්න හරි ලස්සනයි මේ කාරණාවත් හරිම ලස්සනයි අතිසාර දිට්ඨිය මොකද්ද ඔහු අති අතිසාරවත් දිට්ඨියෙන් දැන් එයාට මොකක්ද තියෙන්නේ තමන් අල්ලගෙන ඉන්න අන්න එක දිට්ටි පරිග්‍රහණ කියන එකනේ අතිසාරවත් දිට්ටි. අන්න ඔහු මේ අතිසාරවත් දිට්ටියෙන් සම්පූර්ණ වූයේයයි. සමත්ත අන්න ඔහු සම්පූර්ණ වූයේ. ඒ කියන්නේ තමාගේ දිට්ටිය නිවැරදි බව ගැනීම. අපි කරන වැඩේ හරි අම්මෝ අපි හරියටම කරනවානේ. අනිත් අය වැරදිනේ. අපි හරියට කරන්නේ ඇයි? අනිත් අය වැරදි. මොකද්ද මේ තියෙන ද්වේතාවේ? ඊතර වෙන්නේ නෑ නෑ කවදාවත් ඊතර වෙන්නේ. අපි හරිනේ. අනිත් වැරදින්නේ කවදාවත් ඊතර වෙන්නේ නැහැ. කීසි දවසක ඊතර වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ ධර්මයේ උණුසුමක්වත් එන්නේ නැහැ. අපි හරි. අනිත් වැරදි අපි හරි. කවදාවත් වෙන්නේ නැහැ. ද්වේතාවෙම ඉක්ම වෙන්නට ඕන. අතිසාර වූ ධිට්ඨියකින් මොකද වෙලා තියෙන්නේ? සෝ අන්නේකින් සමත් වෙලා තියෙනවා. සාරිපුත්ත මහ රහත් උත්තමයන් වහන්සේගේ නිහතමානීකම කොහොමද? ප්‍රඥාවෙන් අග්‍රේසර උත්තමයන් වහන්සේගේ නිහතමානීකම අංගඩිච්ච ගොනෙක් වගේ, පොඩි කොල්ලෙක් වගේ පාවිසක් වගේ. ඇයි? මොකක් එක්කද බනින්න තියෙන්නේ? නිහීනයයි හීනයයි නිහීනයයි හොඳ කෙනයි දෙකක් කොහෙද යන්න තියෙන්නේ? දකින්න විදිහ දකින්න විදිහ දැන් ලෝකයේ තියෙන කාරණාවේ කතා කරන්න ගත්තම මොනවද කතාවක් නෙනේ කතාව. දකින්න විදිහේ කතාවයි කියන දෙකක් නේ. මේ කතා කරන්නේ දකින්න විදිහ එක. කතාවක් තියෙනවා. රහතන් වහන්සේගේ මමත්වයක් විහාරයකුත් තියෙන නේ. ඉතින් අනික කතාත් කතාවක් තියෙනවා. කතාව රොඩ්ඩනේ. එතකොට මේ අතිසාර දිට්ඨියෙන් ඔහු අතිසාරවත් වූ දිට්ඨියෙන් සම්පූර්ණ වෙලා, තමාගේ දිට්ඨියෙන් යුක්ත වෙලා. මොකද වෙන්නේ? මාණියෙන් මත් වෙලා, මාණියෙනි මත්තෝ බලන්නකො. ඒ ඒ විදිහට වුණා නම් මොකද වෙන්නේ? මාණියෙන් මත් වෙලා පරිපූර්ණ වූ බව මාණියක් වෙනවා. පරිපූර්ණ මාණිය. බුදුරන් වහන්සේටත් කියාගන්න බැරි නම් යම් කිසි කෙනෙක් මගපල් අරහත් වෙලා ආවම බොරුවට කතා කරන්න දෙන්නේ ඔන්න මේ සිදුවෙන විදිය. එහෙනම් අපි පින්වතුනි ගොරෝසු මට්ටමේ ඉඳලා හික්මීම කොහොම කළ යුතු වෙයිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ගොරෝසු මට්ටම නම් හික්මෙන් නැතුව කවදාවත් මේ වගේ දේවල් හිතන්නවත් බෑ. ඒකයි බුදුරන් වහන්සේ පැවිදි වෙන අයට ආචාර්ය උපාධි වතක් කියලා දෙන්නේ. ඒකයි බුදුරණවහන්සේ වෙනම හික්මින්න අඩුම යාට හිතන්නවත් අය. ඒ කියන්නේ හිතන කාරණාව කටයුතු කරන අයිතියක් නේ එකතු උපාධියට කියන්න ඕනේ. එයාට තනියම කිසි දෙයක් කරන්න බෑ. අඩුම තව කෙනෙකුට උපස්ථාන කරන්නත් බෑ. කිසි දෙයක යන්නත් බෑ. කිසි දෙයක් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඇයි එච්චරට මේ හික්මීම හුරු කරනවා. දැන් ඔබ ඔබ දකිනවා නේද ඔය හමුදාවයගේ තියෙන විනය ඉහළින් නියෝගේ එන තාක්කල් Tamanට කොච්චර දෙයක් කරත් හමුදාව ඇයට බෑ මුකුත් කරන්න. එච්චර යාළගේ විනයක් තියෙනවා. ඇයි ඒ විනයක් තියෙන්නේ ඇයි? හික්මීම යාළගේ. ඒකත් එක තියෙන හික්මීම. දැන් මෙතන ඊට එහා එකක්. මේක ගුණවත් භාවයත් එක්ක තියෙන. ශ්‍රේෂ්ඨ කෙනෙක් එක්ක තියෙන, ආචාර්ය කෙනෙක් එක්ක තියෙන. කිසිදු විදිහේ ලෝකයේ සාධාරණ සාධනකම් යට අදාළ නැහැ. එච්චර හික්මීමක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අනේ අර සුඛීය දිට්ඨියත් එක්ක මොකද වෙන්නේ? අතිසාරවත් විදිහට දිට්ඨියෙන් යුක්ත වෙලා මානියෙන් මත් වෙලා පරිපූර්ණ මානියක් එක්ක ඒ කට්ටිය තනි කර මානකාරයෝ. තනි කර අපි කෙරමු, අපි සිල් රකින්න අය, අපි මෙහෙම අය, අපි මෙහි මානකාරකමමයි තියෙන්නේ. බුදුරණවහන්සේ අලුත අලුත ගෙනාපු මනමාලි වගේ කියලා පැවිද්දෙකුට ඉස්මතු කරන්න ඉන්න කියලා ලොකු කල් යනකොට මොකද වෙන්නේ? මාමණ්ඩී නැන්දම්බයි ස්වාමියායි ඔක්කොම කට්ටිය තමන් යටතට යනවා. අලුතගෙන ආපුකම අම්මෝ පුදුම නැමීමක් තියෙන්නේ. නැත්තම් කාලයක් ඇද්දි මාමණ්ඩී නැන්දම්බයි ඔක්කොම තමන් යටතේ. තමන් තමයි කිරම වෙලා තියෙන්නේ. අලුතගෙන ආවන මාලි වගේ. එච්චරට පින්වතුනි මේ ශාසනය තුල බුදුරණවහන්සේ හික්මුවන්නේ ඇයි? එහෙම නැතුව බෑ. ඒ විදිහට ඕන ඇතුලේ හැදෙන්න. නැතුව මේ සීල් රකින්නවා අරහේ කරනවා මේවා මේ මේ මාන්නක්කාරකම විතරයි ඉන්නේ. තනි කර මාන්නේ. එතනින් එහා දෙයක් නැමෙ තියෙන්නේ. තනි කර පරිපූර්ණ මානයක් එනවා. එසේ මේ සොකීයව තමාම සොකීයවම තමාම සිතින් අභිෂේක කරගනක් තියෙනවා. අභිෂේක කරන රජ වෙනවා නේ. මොකද දලා තියෙන්නේ? තමාම අභිෂේක කරගෙන මම හරි මම කරන වැඩපිළිවෙල හරි මේක තමයි හරි මොකද මේ තියෙන්නේ අනේ තමම අභිෂේක කරගෙන පුදුම ගොන් කියන එක කතා කරන දෙයක් නැති ගොන් බවක් එච්චරට අඥානයි අන්න තමාම ඒක අභිෂේක කරගෙන තමාම ඒ කාරණා සිතින් අභිෂේක කරගෙන ඔහු විසින්නේ ditthිය කෙරෙහිම එහෙව් ස්වභාවයට පත් වූ බව ගනි දැන් මොකද වෙන්නේ ඒ ditthිය කෙරෙහිම දිත්තේ හිසාතස්ස තථා සමත්තා. අන්න ඒ උසභාටි කියන්නේ දැන් යාලා අන්න මේ පත් වුණා කියන කාරණක මඟඵල ලැබුව නැත්නම් ධර්මයට යමු නැත්නම් මේක ඇත්තයි කියලා මෙන්න මේ ස්වභාවයට යොමු වෙනවා ඒ ධිට්ඨිය කෙරෙහි එකම තන්නේ කර මුලාව ලෝකේ දැනෙන සිල් රකින්න විදියෙන් වෙනවා නම් අර මොකක් දෙකක් කළා භාවනා කරන විදියෙන් වෙනවා නම් සිගුරක් ඇඟට දාගත්තාම ඕක වෙනවා නම් ඈ මොන හරි ඉගෙන ගත්තාම ඕක වෙනවනම් කයි කතන්දරයක් ඇහුවට පස්සේ ඕක වෙනවනම් තා මොකක් හරි එකක් ඇහුවට පස්සේ ඕක වෙනවනම් සාමාන්‍ය සරල සූත්‍රයක් තේරුම් ගන්න බැරුවත් ඕක වෙනවනම් පින්වතුනි නෝචස්සන් නෝචමේසියාන භවිස්සාමි නමේ භවිස්සති නොවන්නේ නම් මගේ නොවේ නොවේමි නොවන්නේමි නම් මගේ නොවේ නොවන් නොවන්නේමි නම් මගේ නොවේ නොවන්නේ නොවේ නම් ඒක නොවන්නේ නම් අනාගතේ අන්න මගේ නොවේ උත්තම පුරුෂයෙක් මම කියලා නොලැබීමක් හිතෙන කාරණාවේ මුලා වීම කොහේ හොයන්නද කොහේ හොයන්නද මෙච්චර ගොරෝසු කාරණාවෙත් වෙන එකේ දෙයනේ කොහේ හොයන්නද ඈ එහෙම හිටපු අයට බුදුරණන් ධර්මයේ කියන්නේ ලඳ බොළඳ ලාමක ලඳ බොළඳ ලාමක අපිට වෙන දේවල් මතක් වෙන්නේ නෑ නෑ දැන් සමාජයේ මට්ටම එක්ක ළඳ බොළඳ ලාමකමක් බව කතා කරනවානේ. දර්ශනවාදයේ එක්ක ළඳ බොළඳ ලාමක බව කියන එක ඊටාම පුංචි දෙයක්. එහෙනම් කවදාවත් ගොරෝසු දේ තුල එහෙම හික්මෙන්නේ නැත්තම් සියුම් දේවල අහු වෙනවා අහු වෙනවා අහු වෙනවා අහු වෙනවාමයි කතා දෙකක් නැහැ. හොඳට තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට මොකද වෙන්නේ අර ඒ විදිහටම පත් වෙන කොච්චර භයානකද මේ මූලාව. එහෙනම් මේ ගොරෝසු දෙයින් මුලින් පටන් ගත යුතු වෙන්නේ නැති වෙයිද? ඈ ගොරෝසු දෙයින් පටන් ගන්න තමයි බුදුරන් වහන්සේ පැවිද්දෙකුට අර සියල්ලක්ම පැනෙන්නේ. ගොරෝසු දෙයින් පටන් ගන්න. මෙහෙම කරපියව, මෙහෙම කරපියව කියලා බුදුරන් වහන්සේ පෙන්වන්නේ. එච්චරට අවශ්‍යයි පින්වතුනි. නැත්නම් ඉතින් අඩුම අඩුම පින්වතුනි මේ ශාසනයේ බුදුරන් වහන්සේ කියන්නේ මොන වගේ දෙයක්ද කියලා අස්ලෝමයක තරම් දෙයක්වත් යොමු කරගන්න බැරි වෙනවා. පංච පාස්කන්ධ දැනගනි. පටිසමුපාද දැනගනි, සීල් රැකී, මහාන උපසම්පදා වෙයි, අරව දැනගනි, භාවනා කරන විදි දැනගනි, ඔක්කොම දැනගනි. හැබැයි බුදුරන් වහන්සේගේ දේවල් කිසි දෙයක් දනගන්නේ. මොකද ඔක්කොම මේ කාලේ තිබිච්ච ඒවානේ. ඔය සියල්ලම මේ කාලේ තිබිච්ච ඒවානේ. බුදුරන් වහන්සේගේ දේ කිසිම දෙයක් දැනගන්නේ නැහැ. කෙස් ලෝමයක තරම්වත් දැනගන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඊළඟට go.